නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අකංච භික්ක වේ භික්ඛෝ චිත්තේ චිත්තානුපස්සී විරති ඉද භික්ඛ වේ භික්ඛෝ සරාගං වා චිත්තං සරාගං වා චිත්තං පිපජානාති ඊතරාගං වා චිත්තං ඊතරාගං චිත්තං පිපජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං පිපජානාති ඊත දෝසං වා චිත්තං ඊත දෝසං චිත්තං පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පජානාති ඊත මෝහං වා චිත්තං ඊත මෝහං චිත්තං පජානාති Thank you. ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නය මහතරයි අනිත් යෝගාවචර පිළිසක අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්තහන සූත්‍රයම සම්බන්ධ කරගෙන විදිත පවත්වාගෙන ඉන්න මේ ධර්ම දේශනා මාලාවේ 25 වෙනි දේශනා වාරයයි මේ වෙනකොට අපි පසුගිය මේ 24ක් දේශනා මාර්ගයේ කායනුපස්සනා කොටසත් වේදනානුපස්සනා කොටසත් සාකච්ඡා කරන්න ඉන්නවා. ශක්ති ප්‍රමාණි මූල ධර්ම කරුණු ඉදිරිපත් කරගෙන ඇති තාක්ෂුරට ප්‍රායෝගික අධ්‍යක්ෂීම සම්බන්ධ කරගෙන ඒ කරගෙන ආපු විස්තරේ පැහැදිලිවම පේන්න තියෙනවා මේ සතිපට්ඨාන හතර එකිනෙකා පිටුපස්සේ පෙළගස්සවල ගොනු කරලා තියෙන්නේ ලොකු සම්බන්ධතාවයක් ඇති අනුපූර්ව ක්‍රමයකට. කාය පිළිබඳව වෙනස්තාවක වචනකින් කියනවා නම් රූප ධර්මය. රූප කාය, කායේ රූප ස්වභාවය, රූපන ස්වභාවය, පට වියාපෝ තේජෝ වායෝ ආදී වශයෙන් ගත්තා වූ මේ ස්වභාව දක්වාම ඕලාරික කායේ ඉඳලා ඒ පට වියාපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවය දක්වාම ඒ බෙදමින් බෙදමින් විභජනය කරමින් විභජනය කරමින් ඒ ගෙන යන ආයනපස්සනාවේ පාරව රාශියක් ඉතාම ගොරෝසු තැනකින් පටන් අරගෙන බොහෝම සූක්ෂම තලක් දක්වා මේ රූප ධර්ම විශේෂ හැදෙර වීමක් ඇතර තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් සලකනවා මේ සමතයට බර කොටසක් කියලා. ඊගාවට ඒ රූප ධර්මයන් විශේෂයි හොඳ සියුම් භාවයට සංවේදී භාවයට කුංචි දෙයක් වුණත් සියුම් දෙයක් වුණත් වටහා ගන්න පුළුවන් තරමට හිතේ සති සමාධි දියුණුවාට පස්සේ සංවචන වහන්සේ ආරාධනා කරනවා ඉබේම ඒ වෙනකොට මතුවෙන ආ වූ වේදනාව පිළිබඳව ඉගෙන ගන්න. මේ වේදනාවල සාමිත වේදනා, නිරාමිත වේදනා, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා ආදී වශයෙන් එන්න එන්න බෙදලා බෙදලා කොටලා වෙන් කරලා බොහෝම මේ වේදනාවල ඉඳලා වේදනාවේ විදී පක්ෂේ එතෙන් ගන්නේ අර කලින් ගත්තා වගේ නාම ධර්ම වලට බර විවරණයක් නෙවෙයි ක්‍රමයෙන් රූප ධර්ම වලට වේදනාව කියන්නේ චෛතසිකයක් ඒ චෛතසිකයේ කායයට සම්බන්ධ ඇත්තා වූ වේදනාය හිතට සම්බන්ධ වූ වේදනාය කියලා ඒ චෛතසිකයක් මුලදී දෙපළු කරනවා දෙපළු කරලා කායික වේදනා ඊගාවට මානසික සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා වශයෙන් දුක් වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, සුඛ වේදනා, සෝමනස්ස වේදනා ආදී වශයෙන් කයට සම්බන්ධ දුක් සැප වශයෙන් වචන දෙක පාවිච්චි කරනවා. ඊගාවට මානසික පැත්තෙන්, නාම ධර්ම පැත්තෙන් සෝමනස්ස දෝමනස්ස කියලා පාවිච්චි කරනවා. ඊගාවට භාවිත හිතියත්තා වූ විසින් අත්තා වූ අත්තා විසින් අත්දකින්නා වූ නිරාමිත වේදනා කලින් ප්‍රවතුනා වූ සාමිත වේදනාවට සාපේක්ෂව පෙන්වලා දෙනවා. එතකොට <clears throat> අර නාම ධර්මයක් වූ වේදනාව ක්‍රමයෙන් ගලවලා හොඳ සුද්ධ නාම ධර්මයක් බවට පත් කරනවා. එතකොට ඒ කියන්නේ අර භාවනා හිත ප්‍රකට ප්‍රබල ඕලාරික දෙයින් පටන් අරගෙන ක්‍රමයෙන් සූක්ෂම දේවල් දක්වා විහිදු වෙන පැති වෙන ආක්‍රමණය කරන ස්වභාවයක් තියෙනවා. ඒ කාලේ පුරාම ඒ යෝගාවචරයට මූලික කර්මසකතා ඥාන සම්මාදිට්ඨි ඊගාවට සීලේ වශයෙන් අනුග්‍රහ කිරීම පරිසරයේ වශයෙන් සප්පාය කරුණු සැලසීම ඒ සියල්ලම හොඳයි කියන පැත්ත තියෙනවනම් එනතන වැඩේට අවශ්‍ය කරන යහදෙන පැත්තට තියෙනවනම් ඉතින් මේ හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ විස්තර කරන්න ආව ක්‍රමයේ දිගේ විකාශය වෙනවා. එnde එnde එnde එnde පෙර ඕලාරිකව දැකපු දේ දැන් එnde එnde සියුම් කරමින් සියුම් කරමින් ඒ දේම ඒ පාරෙමයි හැමදාම ඒ පාරම ගමන් කරන නමුත් හැමදාම නොදන්නා වූ අවික්ෂේත්‍රයකට ගිහින් අතර වෙනවා. පහුවෙලා ආයෙත් ඒ පාරම ඇවිල්ලා ඒ ශේෂ්ත්‍රය ඉක්මොල තව ටිකක් ඉස්සරහට යනවා වගේ ටිකෙන් ටික ටිකෙන් ටික යන ගවේෂණයක් තියෙනවා. ඒ ගවේෂණය රූපයෙන් පටන් අරගෙන නාම ධර්ම දිහාවටයි පැතිරෙන්නේ. එතනදී මේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ නාම ධර්ම වශයෙන් ඉතාමත්ම පවිත්‍ර වූ ඊගාමිස්සු අති සූක්ෂම උත්තරක. ඒ නිසා ඒකට අර කාය අනුපස්සනාව වඩලා වේදනා අනුපස්සනාව පිළිබඳ ඇඟීමක් ඇති කෙනාට නම් කියනකොට උනත් මේ ඇත්තා වූ මධ්‍යේ කල්යාණය. මැද ඇත්තා වූ කල්යාණ කර ස්වභාවය. ඒ වගේම මංගල ස්වභාවය, ගම්භීර ස්වභාවය වැටෙනවා. එතනදී අද අපි චිත්තානුපස්සනාව ඉදිරිපත් කර ගැනීමේදී අත් වශයෙන්ම අපි ඒකේ කාරණා 8ක් නැත්නම් හිත් ධාති 8ක් ප්‍රකටව පෙන්නවා අපි මේ තුනක් අපි ඉදිරිපත් කරගත්තේ පිවිසුමක් ආරම්භයක් ඇතුල් වීමක් වශයෙන් පමණයි. එහෙම නැත්නම් ඒක හතරේ කණ්ඩායම් දෙකක් වශයෙන් පෙන්ලා දෙනවා. ඉස්ලාම තරාගම් චිත්ත රාගයේ සහිත හිත ඇති වෙච්ච වෙලාවේදී මට රාග සහිත හිතක් උපන්නා කියලා දැනගන්න. ඉතින් ඒක බැලු බැලමත් නම් මහා ගැඹුරක් පෙන්වන්නේ රාගය ඇති වෙච්ච වෙලාවේදී ඒක සාමාන්‍ය හොඳ උග්‍ර රාගයක් නම් අනුන්ට පේනවා. දැන් මේ මිනිස්සයා මේ උන්මත්ත වෙලාදී රාගයේ තෙත් වෙලාදී උන්මත්තක භාවයටපත් වෙලා ඊවහ ගිහිලා කියලා පේනවා. ඒ නිසා මේ රාගාන් රාගයට නතු වෙලා ඒ රාග අනුව ඒ වැඩ කරන කෙනාට ඒ පිළිබඳව වටහා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමනම් මේ සාමාන්‍යයෙන් මේ රාගය සමහර මේක අඳහන පාණින් කරනවා. සමහර මේක රහසේ කරනවා. ඒ කොහොම කළත් ඒ වැඩ කරන ප්‍රධාන මූල හේතුව රාගය ඒක සාමාන්‍යයෙන් ත්‍රිසං සත්තුන්ගේ වැඩ කරන හැටි අපි දන්නවා. કોઈ නිලතලයක හිටියත් કોઈ කෙනෙකුට හිටියත් මේක සාධාරණ කොටසක් තියෙනවා. මානව අයිතිවාසිකම් වලට ගැලෙන, ගැටෙන, මානව වෙනවට ගැලෙන නමුත් ඒක ඉක්මවලා ගිහිල්ලා කාමය විත්‍යාචාර වශයෙන් ආචාර ධර්ම දුදින අවස්ථාවල් සීල විචක්‍රමණය වෙන අවස්ථාවල් කාය දුස්චරිත වචී දුස්චරිත වශයෙන් සිදු වෙන අවස්ථාවල් කියලා ඒකේ හානිකර පැත්තකුත් තියෙනවා. ඒ අපි බලන්නේ ඒ හානිකර පැත්ත කායික වශයෙන් මානසික වශයෙන් විචක්‍රමණය කිරීම සමාජික බලපෑම ආචාර ධර්ම වලට සිදු වෙන බලපෑමක් වශයෙන්. මෙතන මේ යෝගාවචරයාගේ තියෙන්නේ කුදු විශ්ලේෂණයක් විතරයි. කාම තරාගං තරාගං වාචිත්තං තරාගං චිත්තං පජානා. මේ තරාග හිතක් ඇති වෙනකොට මම තරාග හිතක් ඇති වුණා කියලා දරගන්නවා කිව්වහම මේක බොහොම පුංචි වැඩක්. බොහොම පුංචි වගකීමක් තමයි යෝගාවචරයට ලැබෙන්නේ. ඒ වගේම වී සමෝත වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං इति පජානා. යම් වෙලාවක මේ රාගය නැති වීතරාගයේ හිතක් Tamanට පහළ වුණා නම් ඒ තියෙන රාගය නැති හිතක් කියලා දැනගන්න. ඉතින් මේකදී මේ කියන්නේ රාගය ඇතිවෙන්න කලින් මට රාගය ඇති වුණා කියලා දැනගන්නවා කියන එක පණක්. සුතමේ ඥානයක් අසා දැනගත යුතු දෙයක්. මොකද රාගය ඇති වුණාට පස්සේ බන අහන්න බෑ. රාගය ඇති වුණාට පස්සේ බන තේරෙන්නේ නෑ. රාගය ඇති වුණාට පස්සේ බන ක්‍රියාවක් කරන්න බෑ. ඒ නිසා විතර මේ තරාගං වාචිත්තං තරාගං වාචිත්තං සි පජානාති කියලා දැන් මෙතන මේ ප්‍රකාශ වෙනවා. තව පිටරේ කන් වල දෙක ඇහෙනවා. ඒක ඇහිීම හොඳට සිද්ධ වෙනවා. ඒ වෙලාවේ රාගය නැත්තම්. හැබැයි මේ තේරෙන්නේ රාගය ගැන නෙවෙයි සතිපට්ඨාන බලය. නමුත් මේ විදිහට බණ අහලා උතුමේ වාතයේ අනේ මේක හොඳයි මේක හැමත හිතසුව පිණිස තුන් කාලෙට හිතසුව පිණිස වෙන්නේ කියලා තේරුම් කරලා තිබුණා නම් අන්න රාගය ඇති වෙච්ච වෙලාවේදී මේ බණ ටිකක් ක්‍රියාවත් වෙන්න ඉඩතියි. එහෙම නොවුනා නම් බලනාහ තිබුණා නම් එහෙම හොඳයි මේක කියන එක හිතට වැදිලා නොතිබුණා නම් රාගය ඇති වෙච්ච වෙලාවේදී අනේ මට රාගය ඇති වෙච්ච බව දැනගන්න තියෙනවා නම් හොඳයි දැනගත්තා තමයි දැනගන්න පුළුවන් වුණා කියලා ඥාන නම් හිතාගන්න එපා. ඒක වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා රාගය ඇති වෙන්න කලින් බණ අහලා හිත පිළිල කරලා තියාගන්න ඕනේ. මගේ හිත තාම මේ රාගය ඉක්මවපු එකක් නෙවෙයි. රාග සහිතයි. වේලාවක ඒක විතික්‍රමණය වෙනවා. වේලාවක පරිඋත්සාහන වශයෙන් හිතට පමණක් වැටෙනවා. වේලාවක කොයි වෙලාවෙත් වගේ අනුසේනම් තියෙනවමයි. මුලින්ම වේලාවක ඒක විතික්‍රමණය වුණා නම් අන්න ඒ වෙලාවේදී රටටත් තමන්ටත් මත්තරත් අන්න වර්තමානයටත් නාස්ති කරා. ආ මේ වෙලාවේදී මට ක්‍රියාවක් වෙන්න මම දැන් රාගය උපන්නා කියලා ඒ වෙලාවේදී මට දැනගන්න ලැබීවා. මම සතිය එළඹ සිටීවා. බයලජ්ජාව එළඹ සිටීවා කියන එක කල්ලාතු හිතට කවලා තියාගන්න. ඒ කවලා තිබ්බනම් සමහර විටක ඒකත් හරියටම ස්ථිර වශයෙන් කියන්න බෑ. සමහර විටක රාගය ඇති වෙච්ච වෙලාවේදී සරාග හිත මට දැන් සරාග හිතක් පහළ වුණා කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එහෙම කෙනාට හරි කන ගැටුවක් සමහර වෙලාවට හිතෙනවා බලනෝ දන්නේ නැත්නම්ට රාගය ඇති වුණා කියලා දැන ගැනීම නිසා මට මගේ යෝග අවශ්‍යකමට ගුණ චරිතයට හානියක් කළලක් සිද්ධ වුණා කියලා සමහරු මේ රාග හිතිවිල්ල දැන ගැනීම පිළිබඳව කන ගැටුවා. එහෙම නැත්නම් හිතනවා මේ මේ වගේ නරක දේවල් පිළිබඳව සතිය කියන එක වැඩ කරන්නේ සතිය තියෙන හැමදාම සෝබන පැත්ත විතරයි කියලා. රාග හිතවිල්ලක් ඇති වෙච්චාම මේ රාග හිතවිල්ල බව දැනගන්න එක ඒ හිත නිසා මේ සතියක් කෙලෙටි කියලා කියන්නේ එහෙම කෙලෙටිවා සතිය නෑ. සතිය ස්වාධීන ධර්මයක් රාගය ඇති වෙච්ච ලාදී රාගය දැනගත්තට සතිය කෙලෙටෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි රාගය නැති විතරාගයේ හිතක් වල දැන් තියෙන්නේ කියලා සතිය දැනගත්තම සතියට උතුණු පැලඳිල්ල ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මේකට මේකතු කරන්න පුළුවන් තවත් මේ සාධන කරන මේ මහ විශාල මහර බල වේගයක් ඉදිරිපිට තනියම සටන් කරන මේ යෝගාවිත හිතකට තවත් ධෛර්යවන්ත වෙන්න කියන්න පුළුවන් අපි හිත රාගයෙන් උන්මත්තක වුණත් අපි කියන සාමාන්‍ය 100ක් රාගෙන් තෙත් උනායි කියලා. නැත්තම් මේ රාගය ඇවිල්ලා සම්පූර්ණ අපිව නතු කරගත්තා කියලා. ඒ ඒ බව දැනගන්න පුළුවන් සතියට නම් පුංචිත්තක් ඉඳ හිතේ තියෙනවාමයි. රාගේ තීර 100ක් ආවා කියලා සතුටුමත් වෙන්න බැරි තත්ත්වයක් මිනිස්යාට ඇති වෙනවා. ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටික මේ අදහස් ධර්මයේ අදහන්නේ නැති රාගයම අගය කරන රාගයමයි අවශ්‍ය කරන්නේ කියන්නේ කරන කියන ඒ වගේ උන්මත්තක පිළිසකට නම් ඉන්න පුළුවන්. වටේලා මොනවා උනාද කියන්න බැරිනවා මම සම්පූර්ණයෙන්ම රාගයට නතුණා කියලා කියන්න ඉඩ තියෙනවා. නමුත් සර්වජන් වහන්සේ කරපු මේ ආර්ය පරිශ්‍රණයේ ශක්තිය උන්වහන්සේගේ පටන් අද මේ අවුරුදු 2546 කුත් ගත වෙච්ච කාලේ යම් විදර්ශනා පරපුරක් ලෝකේ පැවතුනාද අන්නේ විදර්ශනා පරපුරේ හිටපු ශ්‍රේෂ්ඨ චරිත වලින් පෙන්ලා දෙලා තියෙනවා ඒ චරිතවලටත් මේ රාග හිතේලි පහළ වෙනවා. කොච්චර පහළ වුණත් මට දැන් රාගයක් ඇති වුණා කියලා දැනගන්න පුළුවන් ගතියක් නම් ඒ කොච්චර රාගයෙන් උද්ධමණයටපත් වෙච්ච හිතකුණක් තියෙනවා. ඒක නිසා තරාගං වාචිත්තං තරාගං වාචිත්තං පජානාති කියන එක රාගය 50ට ඇති වෙච්ච හිතෙත් පුළුවන් 100ක 40ක ප්‍රමාණය ඇති වෙච්ච හිතකට පුළුවන් යාන්තම් 10ක 15ක ඇති වෙච්ච හිතේ කොහොම ජයත සත්‍යමත් වෙන්න පුළුවන් 80ක් 90ක් 100ක් පිළිච්ච හිතක උනත් මේ සතිය පිළිවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙතනදී හැබැයි ඒ රාගය යම් යම් ගති ලක්ෂණ වලින් නැත්නම් මේ මෙනෙහි කිරීම යම් යම් ගති ලක්ෂණ වලින් මෙනෙහි යුතුයි. මේ කියන ජයග්‍රහණය කෙරෙන්න නැත්නම් මේ කියන පරාක්‍රම වීර ශක්තිය කියන්නේ මොකද්ද? රාගයේ වර්තමාන වශයෙන් තියෙන වෙලාවේ මේ සතිය වැඩ කරා. රාගයේ හිතට මතු කරලා දීලා ඒක ගැන සතුටුමත් වෙනවා ආදී වශයෙන් කරන්න හදන දේවල් නෙවෙයි මේ මේ සරාගං වාචිත්තං සරාගං වාචිත්තං පජානාති කියන වර්තමාන විභක්තියෙන් කියකේ. උපන්නා වූ රාගය උපන්නා වූ රාගයක් කියලා දැනගන්නවා. උපදින්න තියෙන රාගයක් ගැන මෙතන කතා කරන්නේත් නෑ උපදිලා පහුවෙච්ච රාගයක් මෙනෙහි කරලා සෙච්චිමත් වීමක් ගැන කතා කරන්නේත් නෑ එහෙම දෙයකින් පිළිසුදුවක් එහෙම දෙයකින් මේ කියන විපස්සනාවක් සිද්ධ වෙයි කියන එකක් මෙතන කියන්නේ ඒක නිසා උදාගය ඇතිවීම පිළිබඳව වගකීම යෝගාවචරයට නැහැ. යෝගාවචරයට තියෙන රාගය ඇති වුණා කියලා දැනගැනීමේ වගකීම විතරයි. රාගය ඇති වෙන්නේ අහේතුකව නෙවෙයි. ඒක ඇති වෙන්නේ යම් හේතු සාගත ඇතිව. මේ හේතු සහිත තැනක වැඩියෙන් ගත කරනවා වැඩි වැඩියෙන් රාගෙමත් වෙනවා. ඒ නිසා යෝගාවචරයට පුළුවන් දැනගත්තොත් අන්නවන ඒ තැන් වලින් අයින් වෙලා රාගය අඩු කිරීමට ප්‍රයෝග කරා. ඒක වෙනම කතාවක්. නමුත් යම් වෙලාවක රාගය ඇති වුණා නම් ඒ පිළිබඳ පැකිලිලා ලැජ්ජ වෙලා පෙරදිලා පසුබාන එකක් නෙමෙයි මෙතනදී අපර අභියෝග කරන්නේ හර්වචනාවේ මට රාගය ඇති වුණා කියලා ඒ රාග හිත දැනගන්න එක. ඒ වාගමේ යෝගාවචරය දැන් මට රාගය නැත්තම් දැන් මට රාගය නෑ කියලා දැනගත්තොත් තේරුම් අරගෙන ගනි දවසේ වැඩි වේලාවක් අවුරුද්දේ වැඩි වේලාවක් සතියේක වැඩි වේලාවක් මාසයක වැඩි වේලාවක් අපේ තියෙන විතරාගිය හිත. නමුත් ඒක න ආඩම්බරයක් අපේ නෑ. ඒ වගේම තමයි මට ඉස්සර 105ක් රාග හිතෙලි 195ක් විතරාගිය හිතෙලි තිබුණා. දැන් භාවනා කරන නිසා මට ඒ 105 104 වුණා විතරාගිය හිතෙලි 196 වුණා කියලා මැනීමක් යෝගාවතරට තේරෙන්නේ නැහැ. බොහොම කල් යනවා ඒක තේරෙන්නේ. ඒක නිසා මෙතනදී බීතරාගේ හිත කිව්වහම ඒක දෝෂ හිතවිල්ලක් වෙන්න පුළුවන්, මොහ හිතවිල්ලක් වෙන්න පුළුවන්, සෞත්‍ර හිතවිල්ලක් වෙන්න පුළුවන්, විමුක්ත හිත මොන එකක් වුණත් එතනදී වැටෙන්නේ රාගය සහ රාගේ නැති හිතවිල්ල. එනිසා තරාගං වාචිත්තං කියන එකට ප්‍රතිපුරුදු වචනය සම්ප්‍රතිපක්ෂ වචනේ පෙන්වන්නේ විතරාගං වාචිත්තං. එනිසා යෝගාවචරය හැම වෙලාවෙදීම මේක තේරෙන්න මේක අපිට වෙන පැත්තකින් මේ මේ කතාව ඒත්තු ගන්න වෙන පැත්තකින් තේරුම් අරගන්න පුළුවන් අපි හිතේ පුද්ගලික ලක්ෂණ අඳුරගන්න වෙලාවක් මගේ මෙහිත ගැන මම බලා තමයි බලන්නේ නමුත් මේ සති ඉදිරිපත් වෙච්චාම අපි හිත ආගන්තුක වශයෙන් තමයි තියාගන්නේ පරතෝ සංකල්පය අනුන්ගේ හිතවිල්ලකට හිතකට ආපු රාගයක් වගේ තමන්ගේම හිතට ආපු රාගය රාගයේ වශයෙන් මෙනෙහි කරනකොට ඒකත් එක්ක පොඩි දුරස් වීමක් සිදු වෙනවා රාගයට නතු වෙලා රාගෙන් තෙත් වෙලා ඒකට වහල් වෙලා ඒකට බැගෑ වෙලා යා දීන වෙන ගතිය නැතු වෙනවා. ඉතින් ටික ටික ටික මෙනෙහි කරන්න කරන්න එකෙන් ඈත් වෙන ගතියක් එනවා. ඒකෝර සාමාන්‍යයෙන් හිතේ මෙන්න මේ දුර්වලකම් කියනවා. මෙන්න මේ පරිසරයේ ගියාමට රාගෙ මතු වෙනවා. මේ පරිසරයේ ගියාම රාගෙ මතු වෙච්ච රාගෙ වැඩේ. මේ පරිසරයේ ගියාම මේ තත්ත්වයටදී මට රාගෙ අඩු වෙනවා කියන ඒ තමයි පුද්ගලික ලක්ෂණ දැනගන්න එක තාමත් වැදගත්. ඒක හදන්න යන්නේ එක සම්පූර්ණ වෙනස් කරනවා. අපිට මේක මේ Taman වශයෙන්ම Tamanගේම දේ පරතෝ සංකල්පේ අනුන්ගේ දෙයක් වාගේ ආගන්තුකෙක් වගේ බලන ගැටි ඇති කරගත්තොත් අපිට පුළුවන් ඇත්ත වශයෙන්ම අනුන්ගේ හිතක් තියෙනවා අනු අපේ අඳුරනවා අපිට කිසි මාර්ථය කරන එක පොඩටම රාගෙන් විතරෝම රාගෙන් මෙමුකපත් වෙන සුළු අපිට ඒ පුද්ගලයාගේ පුද්ගලයන් ලක්ෂණ දැනගත්තා නම් මේ පුද්ගලයාට කියන දුර්ලකමක් කොට රාග මේ මේ ධනවන අරමුණක් ආවම වන්මත් වෙනවා. ආතුර වෙනවා. ඉතින් අපිට තියෙන යෝගාවචරයේ පස්සේ මේ බුද්ධල ග්‍රහණය කරන උනන්දු කරන එක නෙමෙයි මේ බුද්ධල වෙන්නේ මේ බුද්ධලේ ලක්ෂණක් හතු කෙනෙක් කියලා දැනගත්තාම මේ හොඳ ප්‍රෝග්‍රෑම්. අවදාහපත් හිතන්න එපා අපිට වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා ඔගේ රාජ්‍ය දුරු කරන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් කරන්නේ. සර්වඥාජිත් කියලා දෙන මටත් බැහැ කරන්නේ. නායක කිව්ව මම අකාතාරව සභාවතෝ මම පාර දක්වන්නේ පමණයි. එයාට ඕනේ නම් එයාට කරගන්න පුළුවන් නමුත් අපිට ඔහුට ඇතිවෙච්ච රාගයෙන් දෙත් වෙන්න තියෙන්න ඕනේ. අපිට කියන්නේ ඔහු රාගය වැඩි පුදුලේ බව පුදුලේ වලක් කරගන්න විතරයි. මෙන්න මෙතන ලෝකලාට මේ සමාජ සංකෝධකයෝ. ඉස්සරටම හිතනවා ඒක දැනගන්නකොට දීපුණි ඔහුට ඒක දඬුවම් කරන්න ඕනේ එහෙම නැත්නම් ඔහුට නිඳා කරන්න ඕනේ එහෙම නැත්නම් ඔහු මේ වෙලාවට මොනවා හරි මේ මේ බුද්ධ ධර්මයක් හරි කලුගේ රාගය බස්සන්න ඕනේ කියලා අන්න වාස්තුවේ බරක් ඔළුවට අරගෙන සමහරට දනෝපිය කාර්ය පිළිබඳ මෙහෙම වාගේ තියෙනවා. ස්වාමී අපරිචා පිළිබඳ වාස්තුවෙන් ගන්න හදනවා. ගුරුවරයා ගෝලියෝ පිළිබඳ වාස්තුවෙන් ගන්න හදනවා. දෝතකම ගුරු බුදුහාමුදුරුවත් කරපු බැදිලා කරන්න වාස්තුවක් නැති වෙලා. ඒක නිසා මෙතනදී සාම වැදගත් දෙයක් කරගන්න ඕනේ රාගයේ රාගයේ වශයෙන් දැන ගැනීමේ සුදු. සතිය විතර රාගයේ කුරු පිළිමකට පිළිවෙල වෙන දෙයක් තමයි. හඳුනා ගැනීම වෙනස් දෙයක් බව හරියට කියනවා නම් විශේෂඥ වෛද්‍යවරේ ඒ රෝගියාගේ රෝග නිරීක්ෂණයක් කරනවා. ඒකට මොනවද කරවන්න ඕනේ? ඊට පස්සේ ඒ රෝගේ නැති කිරීම පිටකරනවා වූ සල්ලි කරන බෙහෙත් එන්නක් කිරීම ආදී දේවල් වෙනම ගන්නවා. අපි කිව්වොත් ඔබතුමා නේද මේ රෝගේ අනුගතේ නිසා ඔබතුමාට කැක්කමක් නැද්ද? ඔබතුමා වෛද්‍ය සාහිත්‍ය යනවා බලනකොට මගේ මේ රෝගේ සූත්‍රෙ දෙන්න ඕනේ නැද්ද කියලා. හරක කරන්න ගත්තොත් එන්නත් හිතනවා. හිතගන්නේ නැති හිතනවා. අපි කියන්නේ අපි නිරෝධය අන්නවා. ඒක සාලකයක්. සාමාන්‍ය වචනවල කරන්නේ බෑ. ඉඳාම වෙනකට වැඩිම කාටද වන්නේ. ඒ මොකද තම ආනිත්ම රෝගෙ නෙමෙයි. ඒ විතරක් නෙවෙයි රෝගේ සුවපිටින වැඩක් නෙවෙයි කලවන්ත වෙන්නේ. ආනි වගේ තමයි රාග හිත ඇති වෙනකොට රාග හිතක් බව දැනගැනීම වින්ත නම් කවදාකවත් ඒක සුවපිරිමේ නැති කිරීමකට පිළිවෙල මේකත් එක පටලවා ගන්න යනවා. දුක තමයි නැති වෙච්ච රාගයක් හෝ ඒක කියන රාගයක් එක්ක නඩු කතා කරන්න යන්නත් එපා. ඒකට හේතුව මෙල හදින් කියන දීදී නැති වෙන දෙයක්. ඒ ඇති කරන්න හෝ නැති කරන්න ව්‍යාපාර කරන එක වෙන දෙයක්. ඒ වෙන වෙලාවදී මට දැන් ආවේ ආවා. අරේ ගමන් එක විතර ආශ්‍රය කරන කෙනෙක්ගේ සිද්ධියක ලක්ෂණ දැනගත්තා. ඊට පස්සේ විතරක් දැනගන්න පුළුවන්. අත්‍යවශ්‍යම නම් ඒ විදිහේ දැන් ලක්ෂණ දැනගැනීම ඔහුට මාසවලක් හදාගත්තා වගේ. එතනින් ආයෙලා හොයන්නේ හොයන්නේ කරන්නේ. මොකද ඒ තැන දිනුලා. අපි කියන්නේ අසා වුණත් මෙල්ල කරන්නේ කොහොමද? නිලේ පානවා. මේ නිලේ පානකොට අසා ඒ දැනගන්න ඕනේ මේ විදිහට එතනින් නටන්න බෑ. හැබැයි මේක තියෙන කිස්ලා. මොකද හරියි. ඉතින් ගන්නවා දෝවලා නෝක කොච්චර ලොකුද බල තිබුණා ඒ තමයි තිබුණා මහා වල්ලන්නේ තුන නිලේ හරියට කාගවුවොත් එන්නේ අසා මොන්නේ ඒක තමයි අපේ ඇතුලේ තියෙන විශාල කෙලෙස් බාමල බලමුල ඒ බලමුලේ තියෙන ආ වූ ඒ දුර මරමස්ථාන ටික. දුරට අපිට කියන්නේ නැහැ. ඒක විතර අනාලිය කරනවා. අවශ්‍ය වෙලාවට ඒක පාගතුහම මේ පාගතුහම එන්නේ දැන්. මෙතන ධර්මයේ සාමාන්‍ය අනිවාර්ය රාශිය මම කරපු එකක් නේ ආවේ එකක්. ඒ අපාගේ පිටක අනිකාරය වඩ වෙනකොට ඒ වෙන ස්ථාන තුනක් පාවා ගන්න බලේ. එතකොට ආදිය ගන්නවා සිතේ දෙන්නේ අපිට නම් ගොඩියක් කරනවා. කවදාකවත් අනිත්‍යනා ඉගෙන දිනාවේ නැගෙනකොට අනිය දින දෙනවා. ඒ දින එකක් අනිය කියලා අනිය වගේ කියලා අන අල්ලගෙන උඩට පැන්දගෙන මොකද අනිය ගන්නවා මේ මිනිස්සය අනියෝනේ කියලා. අනිපාරය නැගෙනකොට ඉනිස්ම කරන්නේ බැලුවගේ තමයි ඇතිවෙනා වූ රාගය සමහර ලාට මුළු ලෝකයන්ට කියන්න පුළුවන් බලවත් පල්ලල්ලියක් වගේ දෙයක්. සංකේත ඉන්නේ කොත්තම පළවෙනි ආදිය අධ්‍යායේ සතුටේ තියෙනකොට මේ ඇඟිලි ටික නඩ තියෙන නිල ස්ථාන තමයි මහපටංගිලි කියලා නැත්නම් නම් අද එහෙම දැනගන්නවා දැන් මේ නදින් මනිකත් එක්කම තියෙනවා. අනේ එතන රාගය දැනගත්ත බවයි විශාල ඥානයක්. මේ නිසා තමයි ඉස්සලාම කියන්නේ හතෝ වාක්ක සති සතෝ සති සති. අපි හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්න. පිට වෙනකොට පිට වෙන බව දැනගන්න කියන බොහෝම ලේසි කරකින් තමයි සර්වඥාන්සේ මේ පාඩම කියන්නේ. ඊට තමයි ආනාපාන දිගේ ගොඩක් යොම් දේවල් ඒක දිග්ග බව කෙටි බව මූලනදාද සංසිද්ධ වීම ආදී දේවල් දිගට ගෙනියලා මේ ශරීරයට ආ වූ ධාතු කොටස් විකල්පිත කියලා දින තමයි මේ රාගය මොකට මත කරනවට කියන්නේ උපන්නා වූ රාගය උපන්නා වූ රාගයක් වශයෙන් දැනගන්න. ඒ නිසා ඒක නිදි හොඳට මතක තියාගන්න ඕනේ. මේ කියන්නේ වර්තමාන රාගය මේ කියන සතිය සිය කරවන සතියක් නෙවෙයි. ඒක දැනගන්නා සතියක් තමයි. ඒ විතරක් නෙවෙයි මේකෙන් මට රාගය දුරේවත් හිතලවත් අතලවත් නන්දිලාවත් දෙවිලාවත් යාඥා කරලවත් යන්දලාවත් කරා අවශ්‍ය කරන තියෙන පළවෙනිම රාගය තරාග හිත තරාගේ තමයි දැනගන්න මේක යෝගාවචරය අන්නේ බැඳීමකට අවුනේ මොකද ඔබ විදා වාක්‍ය කියන රාගය නැති හිතක් වෙනකොට දැන් හරි කියලා නිකන් ඉඳපන් පස්සේ බහා තබන්න එපා ඉතින් මහත බණ්ඩේපා වරදන් කියන විතරාදී හිතක් නෑ. එතකොට දෙකක් මොකද? කාර්යය කියනකොට කරාල හිත ගලගන්න. මේ රාජ්‍ය බහැරන් ගියාට පස්සේ ඕ ඉන්නේ ඉස්සලා හෝ තියෙනවා හැටි කියන. මොකද දැන් රාජ්‍යද? ඒ සාමාන්‍යයෙන් දැනුවත් අපිට ගමන් වල අනිවාර්ය සාධක පිළිබඳ කොහොමද මේ ප්‍රශ්න ආපු ආ භාවනා කරනකොට අපිට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා මේ මිනිස්සු මෙතනදී කරන්නේ අපි අන්දම් භාවනා කරලා ඉස්සරහා ගන්න හදනකොට අනවශ්‍ය විදිහට මේ ශබ්ද ඇති කරගන්න කියලා ශබ්දෙත් එක්ක හැපෙනවා කීරි ගන්නවා වගේ හරි වෙනසක්. නමුත් මේ විදිහට හොඳට තේරුම් ගන්න නම් මේක ඇති කියලා ගන්න ඇතිකින් ඇති කරන්නා වූ වෙනස කර ගැතිය මම විදිහේ මට ඒක විදිහට ලැබෙන්නේ සෝපද්වාරය. ඒකේ විස්තර කරගෙන ඉන්නවනම් ඒක ළඟකීමක් කියනවා සද්ද නැති වෙලාවේ කුලියෙන් කරන් භාවනා කරන්න ඕනේ. ඒක සද්ද කියලායි අමාරුයි. සද්ද නැති වෙලාවේ ගමනුත් ඒකල කියලා ඉඳලා සද්ද තියෙන වෙලාව විතරක් වාඩි වෙලා ඒ වෙලාවෙන් සද්දයක් එක්ක හැප්පියක් ඒකේ බව දෙන්නේ. එතන අපි දුරුකාරය දැනගත්තා නම් අපිට පුළුවන් වෙනවා ඒක මදාරවල ඉතිරි වෙලාවල් වල ඒ වැඩේ කරන්න මොකද සද්ද තියෙන වෙලාවට වැඩි සද්ද නැති වෙනවා. ඒ වගේ තමයි රාග හිතුවිලි පිළිබඳ හොඳට දැනුවත් වෙන කෙනා ගන්නවා. ඒ රාග හිතුවිල්ල ආවට පස්සේ මේක වන්වත් වුණාට පස්සේ හිත උම්මත්තක වහයට පත් වුණාට පස්සේ රාගය කියනවා කියලා දැනගැනීම මොකද? නමුත් දීප රාගය දැනගත්තාම හිතනවා මේ රාගය ඇතුලේ කියලාදී හිත සමාධි වඩන්න හෝ කුසල් වඩන්න අමාරුයි. අවශ්‍ය කරන තියෙන රාගය ඇතුලේ වෙන අපි ආල අවස්ථාවාදී වෙලා එලාවිට වැඩ ගන්නවා. ඒ නිසා දීප රාගය හිත දැනගැනීම තමයි පහළ කාර්යය. ඒක. සජෝතන්ට මේක සරාගුරු දැනගැනීම මේ ශක්ති කියන භාවනකම යෝගයේ කියන භාවනකම දැනගැනීම පමණයි. එනිසා එක්කෙන රාග ඉන්නෝ රාගෝන්මාද උච්චිතෙන්ට උනත් හරියට සනාතක මේ බලම තමයි කියන්නේ. එක්කෙන දීත රාග ඉගෙනකොට උනත් මේ බලම තමයි කියන්නේ. කාර්යයදී කියනවා වෙන බණකුත් කාර්යයදී කියනවා වෙන බණකුත් ඇයි මේ තරහව හිතක් ඊතරාව හිතක් දෙකම එකම පද එකම උපදෙස් පද දෙකකින් වට කරපු නිසා දවස පුරාම පවතින හැකියාවක් තියෙනවා. ඊට හාස්පති වෙනස්කමක් තියෙනවා. සබෝ සංවාදිකතාවය. දොස්යිට හිතක් දෙන්නට දීති කියන පදයෙන් දොස් කියනට බලලා තියෙන සිංහල වෙන දොස් ලක්ෂණ කියවාම අනුපාඩ ලක්ෂණ කියන පදේ කියනවා. ඒත් මෙතන සාධෝෂ කියලා කියන්නේ දීති. දීතයිට හිතක් ආවහම දීතයිට හිතක් බව දැනගන්න. ඒ වගේම දීත දෝසන් වාසිකන් කියලා කියන්නේ දොස් නෑ. ඒක සාමාන්‍ය කවුද? ඒ බාහිර හිත. ඒකත් අර රාග හිත දැනගත්තා වගේ තමයි දෝෂ හිත දැනගත්තාම ඒ දැනගන්නේ එකම උත්තරයක් දෙන්නේ සාම අමාරු දෙයක්. ඒ සාමාන්‍ය යෝගාවචරයේ හෝ පිටින්නාට සාකච්ඡා කරන්න ගියාම රාජ්‍ය පිළිබඳ කතා කරන්නේ හරියට දවසෙදී ඒ කතා කරන දවස් තුන හතරක් යනවා. ඉස්සල්ලාම කතා කරන්නේ මට හරියට තේරෙන්නේ. ඒකට මොකද කරන්නේ? ඉතින් ඒක හිතනවා මේකට දෙන්නම තියෙනවා කියලා මේ අර ඉතින් බත් හැලෙකට අන්නෝට සේවා කරගොහම ගත්තම නිවිලා යනවා වගේ ඉස්සර බලාපොරොත්තු. නමුත් ඒත් අnder භාවනා පිළිබඳ සත්‍ය පිළිබඳ දැනුමක් තියෙනවාද මොකක්ද සත්‍ය කියන්නේ කියන එක පසුපිටාවේ නිකුත්ලා දීලා මේ තරහ ආදී වෙලාවෙදි මම තරහින් ඉන්නේ කියලා සතුටක් වෙන්නේ කියලා කිව්වට නොපිළිගන්නවයි කියලා කියන්න බෑ. නමුත් සන්තෝෂජනක ඒ පූර්ණ උත්තරයක් විදිහට බාර ගන්න බෑ. ඒක හිතන්නේ එහෙම සත්‍යයේ දේශය අනුනාද පස්සේ මොකක් හරි මන්තරයක් ඇති මොකක් හරි විරුද්ධ ක්‍රමයක් ඇති මේ තරහ නැති කරන්නේ මොකද ලෝකේ ඉන්න සමහරු විද්‍යාකාර විදිහට තරහ ගැටි ඉස්සන් තරහ නෙමෙයි. ඉතර ගහකට දැන් තරහ වෙන්නේ. නැත්තම් ගහගෙන තරහ වෙන්නේ. ඉතින් ඒක විතර නිවෙන්න අර සහෝදර පරිතුමාය පදිනකටම අපේ මුලින් වැඩයක් නැත්නම් අමුතු දෙයක් අරගෙන ආවනේ රහස් මොකක් හරි මේ කට්ටියට හම්බෙලාගෙන මට හම්බෙන්නේ. ආ මේක කොහෙද යන්නේ කියන තමයි ඉන්න. ඒක පරිවර්තන අවුලේ රීති. දේශනේ සදේ සංවාචිත්තං සදේ සංසිද්ධං පජානාති ඊට දෝසංවාචිත්තං ඊට දෝසංසිද්ධං පදා මේ දෙකේ පිළිබඳව ගත්තහම අර මම කලින් කතා කරා රාජය තමන්ගේ ජීවිත විස්තර කරන්න හුඟක් පිළිපදවන්න ඕන කියලා. හරියට කියන්නේ විතරක් සිංහලක් හමුනාට පස්සේ තමයි කියන්නේ මගේ මේ දුකකමක් නම් තියෙනවා ඉස්සර සිවිලා දැන් වැඩිලා දිනවා. ඒ නැත්නම් මට ලැජ්ජ හිතෙන විදිහට මේක හිතනවා මට මෙහෙම මෙයා ඕන කමක් නැහැ නමුත් සමාජලාට මම පුදුම ආතුර වෙන ගතියක් තියෙනවා කියලා සමාන්ත රාගය ගැන හිතලා කරනවා ඒත් ඊට වැඩි ඉක්මන් වෙනවා ඒ දීසේ ගැන තමන්ගේ අනිපාද ගැන පිළිගන්න මම කතා කරන්නේ සත්‍යයේ පිළිබඳව ඒ නැත්නම් තම හොඳින් තෝරලා කියලා හිතනත් පිළිබඳව මේකට හේතුවක් අපිට දැක ගන්න පුළුවන් මේ පතේ වෛද්‍ය විද්‍යාවේ කියනවා දෙනවා හැම මානසික රෝගයකටම හේතුව දීසේ කියලා මොකක් හෝ නුරුස්නා ගතියක් ඇති ලබනවා. මේ නුරුස්නා ගතිය හේතුන රාගය. මේක තව දිනකට හේතුන රාගය. නමුත් මේ රාගයේ විකෘත භාවය ගන්නවා. ඒ රාගයෙන් ළඟා වෙන්න බැරි වෙන්න හේතුෙත් මේ කාරණාවට හේතු පිළිනවා. ඊට පස්සේ දීර්ඝ නංගවල හඳුන්වන හෝ ගුණ දීනෝන්මාදේ ආදි වශයෙන් එහෙම නැත්නම් මේ අධික මාන ගති එහෙම නැත්නම් වහා පිපෙන සුළු ගතිය නැත්නම් Taman තහානි කරගති, සියදීන සා ගන්න ගති, අනුන් තහානි කරන ගති, එහෙම නැත්නම් විවිධාකාර හරයේ විකෘති වර්ධන රාශිය එන්න පටන් ගන්නවා. එම කොහොම බටේර වෛද්‍ය විද්‍යාවල නම් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ලංකාවේ තියෙන බලනකොට උන්මත්තකෙක් නැති කෙනෙක් නැති තරම්. ඉතින් ධර්මයෙන් නැතිව සම්බ්බේ විචිජන උන්මත්තකලා. මේකට හේතු හොයන්නේ අනකොට නුස්නා ගතියක් ඇති පහුවෙලා තියෙනවා ජීවිතේ ඒ නුරුස්නා ගතිය විවිධ විදිහට මතුවෙන්න හදනවා. නමුත් ඒක මගේ තරමට මගේ මේ ಗುಣ චරිතයට තරම් නැහැ. මඟට ඇති කරලා තියෙන සමාජ නමේ ඇති තරම් නැති නිසා හැම වෙලාවෙම මේ පුද්ගලයා ආය ආයෙන් මේක යටපත් කරනවා. යටපත් කරන්න කරන්න මේක ඇඟ ඇතුලේ ඒ ගුලි ගැහෙන එකතු වෙනවා. අර මුත්‍රාසේ ගල් හැදෙනවා. ඉතින් අන්තිමට මේ චරිත විනාශ කරනවා. ජීවිත විනාශ වෙනවා. ඒ වෛද්‍යවරු මේක පිළිබඳව හොයාගන්න බොහොම කාලයක්. මොකද මේක විකෘත ස්වභාවය. මේ නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙනව මානසික සායනවල ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න තියෙන මේ ද්වේෂය යටතේමයි. එතනදී මේ ද්වේෂයයි මට තියෙන්නේ කියන එක දැනගන්නේ ඒ බුදුමාහාර සූකීමේ ශක්තියක් තියෙන බව ඒ අත් දැන් එන්නේ එන්නේ එන්නේ එන්නේ එලි කරන්න පටන් ගන්නවා. අර එක නිදර්ශනයක පෙන්වනවා ඒ තරුණයාට ඉතාමත්ම කේන්ති යන ස්වභාවයක්. මේ නිසාම අධිකව මේ මත්යන් භාවිතයට අන්තිමටම ලොල්නවා. ඒක පුදුල වෛද්‍ය සාහනයට ඇවිල්ලා මතක් කරලා තියෙනවා මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේකයි කේන්ති යනවා කියන එකේ සීමාවක් නැහැ. මට කොච්චර ආහන වෙනවද අනුක කොච්චර ආහන වෙනවද හිත දෙනවා කියලා මට ඉතාමත්ම කනගාටුයි බහුව වෙනකොට නමුත් මේ වේගය ආවට පස්සේ මම මතක කරන්න බෑ ඒ නිසා මම අද්භූතව මට්ටම් පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා මම මේ මේ ඉන්ද්‍රිය දුර්වල වෙලා තියෙනවා නමුත් මට මේ දෙක හැර වෙන ජීවත් වෙන්න තමයි සංකේ වායේ සායනේ කරන මේ සාත්තු දෙයක් මේක බුද්ධ ධර්ම කියන්නේ නැතුව මේක සතිය කියන්නේ නැතුව ඒ බුද්ධලත් එක සාකච්ඡා කරලා කියලා කියලා තියෙනවා මේ කියාම මට සෝතිගියා කියන වචනේම නැවත නැවත නැවතත් මතක් කරගන්නවා. නුරුස්නා ගතියක් පාල වේගට එනකොටම ආ මට දැන් ඇතිලා තියෙන කේන්තියක් නෙවෙයි නුරුස්නා ගතිය කියන එක මෙහෙම කරන්නේ. ඒ වගේම මට දැන් ඇතිලා තියෙන්නේ එපා වෙන ගතියක්. ඒක ආකාරී ගතියක් නම් ඒක මෙහෙම කරන්නේ. මට දැන් වෙලා හිතක් ඇවිල්ලා තියෙන බොණ්ඩ. ඒක මෙහෙම කරන්නේ කියලා පද 10ක් විතර ඒ පුද්ගලයාගේම විවහාර වට පදමාලාවකින් අඳුනලා දීලා මේ මේ தත්ත්ව එනකොට ඒක මෙනේ කරන්න කියලා. ඉස්තිතාවේ නතර කරනවා. සුමාන අටයිල ඉඳලා තියෙනවා. ඒ සුමානට යනකොට ඔබේ සම්පූර්ණම අර පේන ගතිය ඒ පත්තන් පාලනය සම්පූර්ණම කරනවා කියලා. උන් දන්නේ නැහැ මේක භාවනාවක් කියලා. උන් දන්නේ නැහැ මේක බුදුහාමුදුරු කියපු දෙයක් කියලා. නමුත් එකයි දන්නේ පේන යනකොට පේන කියන වචන ඉස්සරහට. නුරුස්නාගතිය නෝ නුරුස්නාගතිය කියන වචනේ තේරුම් ගන්න. පරිදන් බොන්න හිතනවා කියලා කරේකොට ඒක මෙනෙහි කරනවා. මෙන්න මේ වගේ පද අත අටක් අඳුල්ලා දුන්නාට පස්සේ ඒක මෙනෙහි කර පමණින්ම ඔහුගේ තියෙන අර තේජන ස්වરૂපය ඒකෙන් ඇතුණා වූ අතුරු ඵලයක් වන අතුරු ආන්තරාවක් වෙන මත්තන් දීපත් අතර වෙනවා. පුදුමාකාර විදිහේ සුවයලවන ගතිය ඒ අර තේන්ති යන ලෙඩේට මේ සතියේ පවතින බව බටහිර වෛද්‍ය විද්‍යාව තේරුම් ගත්තට පස්සේ අපිට සාධාරණීකරන්න පුළුවන් මේ හුඟ දෙනෙක් එකතු වෙච්චාම සාධාරණව Taman හැදෙන්න කතා කරනකොට ඉස්සෙල්ලාම මතු කරගන්න ප්‍රශ්න තමයි තරහ. හැබැයි ඒක නෙවෙයි මුල් දේ. නමුත් සමිතියක සද්දිය විදිහට කතා කරන්න යනකොට ඒ ප්‍රශ්නේ මුල් කරගන්න. ඒක නිසා යෝගාවචරය කල්පනා කරන්න ඕනේ අපි මේ ආනාපානයේදී තරහක් නෙවෙයි රාගයක් නෙවෙයි මේ මධ්‍යස්ථ ආනාපානයේ මෙහෙය කරගෙන ඉන්න චිත්තක්ෂණයක තියෙන වටිනාකම. ඒ චිත්තක්ෂණය පැහැදිලිව පෙන්නනවා ඒ ආනාපානේ පවතිනවා නම් ඒක විිත රාගී ඒක විිත දෝෂ. නමුත් සර්වඥාගේ තුන්වෙනි පදේ යෝගාවචය අල්ලනවා. සමෝහං වාචිත්තං සමෝහං වා සමෝහං චිත්තං සජානාති විිත මොහං වාචිත්තං විිත මොහං චිත්තං සජානාති. අන්නේ එහෙ වූ මධ්‍යස්ථ අරමුණක්. ඇවිදිනකොට සක්මන් කරනකොට වම තියෙනකොට වම දාන. දකුණ තියෙනකොට දකුණ දාන. ආස්වාද ප්‍රසආස කරනකොට මගේ හිතේ තියෙන ආස්වාද ප්‍රසආසේ බව දානවා මගේ හිත දැන් තියෙන දීර්ඝ ආස්වාසේ කෙටි ආස්වාසේ ආස්වාදයේ මුලය මැදේ අගේ වශයෙන් දානවා ඉතින් යෝගාවචර වෙලාවට හිතනවා ඒක ගිහිල්ලා කාටවත් කිව්වට මොකක්ද යෝගය ඇති නම් දුව සයක් පුළුවන් මට ආනාපාන හිත පාත් ගන්න පුළුවන් නමුත් මොකක්ද ඇතුලේ කාටවත් මේක උකහාර දෙලා ගන්නවත් උනද කියපා ගෙදර මිනිස්සුන්ට මේක කිව්වට පස්සේ ගෙදර මිනිස්සුන්ට තේරුම් ගන්නවා මොකටද මේක ඇතුලේ තියෙන්නේ කියලා අර වටිනා වූ හිත රාගී වූ හිත දෝෂී වූ මේ බුදු ආනාපානය ගන්නා හිතිල්ල පිළිබඳව මෝහය ඇවිල්ලා මේ කටයුතු කරන්නේ කියලා මේ යෝගාවචර දන්නවා. ඒක වටිනාකම ගන්නවා. දන්නේ නැති නිසා මේ ආනාපානයේ හිත පවතිද්දී নানা ආකාර පාවෙන හිතිවිලිදී. එහෙම නැත්නම් කයේ පවතින ආ වූ පහසුකම් දිගේ. එහෙම නැත්නම් කයේ යත්තා වූ වෙහෙස දිගේ. අර හිතිවිල්ල අතනම කරලා අතරමං කරලා වල්මත් කරලා මේ අර මෝහයෙන් දෙන්න පිට දෙනවා. දන්නේ නැහැ මේ විිත රාගය වූ විිත දෝෂය වූ හිතෙවිද බුදු හිතකට සමයි. සාහස් හිතකට සමයි. යම් විදිහකට යෝගාවචරය නිතරම රාගයෙන් තෙත්න જાති කෙනෙක් නම් ඔහු රාගය ගැන ඉගෙනීමේදී විිත රාගයේ හිතක් තේරුම් ගත්තා නම් ඇත්තටම ඇති හැටි අන්න ඒ උපදෙලට පුළුවන් වෙනවා මේ බුදු ආනාපානයේ හිත පවත්වනවා කියලා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද කියලා තේරෙනවා. අධික ද්වේෂ ඇති කෙනාට ද්වේෂ වෙලාවේදී අපිට බෑ. ඉන්නේ කලෙන කරගෙන ජීවත් වෙන්න ඒ වෙලාවට අපිට වෙනවා අනිමද ද්වේෂේ නැත්තම් කොච්චර හොඳ කියලා. අන්න එහෙම යෝගාවචරේ කොට ඒක අත්දකපු ඒක වෙහෙස දුක් විඳපු කෙනෙකුට නම් ද්වේෂේ නැති එක තමයි මේ ආනාපානිය කියන්නේ. ද්වේෂේ නැති එක තමයි මේ කායගත සත්‍ය කියන්නේ. ද්වේෂේ නැති එක තමයි මේ යනකොට යන බල යනවා අත දිගානකොට අත දිගාන බව දාන්නවා කෑම කනකොට කෑම කන බව දාන්නවා ඥානපට ඥාන බව දන්නවා කියනකොට ඒක විිතෝසී විතරාගේ හිතේ. මේ බව අපි දන්නේ නැත්නම් ඒක දිහාම නම් සමෝහං වාචිත්තංගේ. තමන් පිපිච්ච මලක් ඒ පිපිච්ච මලේ රුව දන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට මේ ද්වේෂය නැති කරන් ලොකු ආසාවක් තියෙනවා. රාගය නැති කරන් ලොකු ආසාවක් තියෙනවා. රාග ද්වේෂ නැති වෙලාවට හිත ආඩම්බර කරගන්න දාන්න. මම ඉන්නේ ලැබෙනා වූ ඒවා නැත්නම් උපයාගත්තා වූ ඒවා නිතරාගී වේක දෝෂී හිතවිල්ලක නැත්නම් හිත දෝෂී අවස්ථාවක කියලා දැනගත්තා වහන් මේකට කියන්න පුළුවන් විිත මොහය කියලා. ඒ නිසා ආනාපානේ නම් මූල කර්මස්ථානේ ආනාපානේ හිත පවතිනවා කියලා කියන්නේ කිසිම කෙලෙසක් නැති ආකාරය. ඉතින් යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන්නේ මේ ස්වර්ණමය වූ රුවන් පුරයක් වූ නිවනට වැඩ ගන්න. එහෙම නැත්නම් පොළවේ වතුරේ වාගේ කිවිදෙන්න ඕන කමක් තියෙනවනේ. වතුරේ වාතයේ වාගේ සායෙන්ට මේ අහසේ මේ පොළවේ ඇවිදින්න වගේ අහසේ ඇවිදින්න ඕන වගේ මේ මැජික් ඕන කරන කෙනෙකුට තේන්නේ තමයි මේ දැල් ගැඩවිල්ලේ තරම්වත් ගුණයක් ඇත්ත නැති ගන්න දෙයක් නැති මේ විදිහට යෝගාවචරයට තමන් ගැන වැටහෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද අර සමෝහං වාචිත්තං කියන එක ගන්න. හොඳට මේ පිළිසිදුව ආනාපාන හිත හිත අමෝලට මොන දීලා. නමුත් මට අනිකක්දගේ ආලෝක වෙන්නේ මට ඉස්සර තිබුණ අපි භාවෙන්නේ නෑනේ. නානත් සිද්ධාර නැති කුණු කන්දල් ඇදලා දාගන්න ගැතියක්. ඒ වෙලාවේදී යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ සමෝහ හිත. ඇත්තව පිළිසිදු තමයි ඇත්තව පිළිසිදු තමයි කතෙන් ගන්න. ඊගාට විිත මොහ කියලා කියන්නේ ඒ ආනාපානයේ හිතට වැටෙනවා. මොකද බුදුහාමුදුරන් ලැබිච්ච ප්‍රධාන දායාදය. යෝගාවචර ජීවිතේ ලොකුම මේ හැඳුනුම් පද. එහෙම නැත්නම් මගේ ප්‍රයෝග ඥානවල උච්චතර අවස්ථාවක්. මේකත් වැඩි වෙනකොට මේක බොහෝ අවස්ථාවල් වැඩි වෙනකොට හිත වැඩෙනවා. මතක සාමයේ තියෙන නම් ප්‍රකටය ඇති වෙනවා. සාමයේ නැතුව කරපගත්තේ වැඩ කරන්න ඉස්සෙල්ලා කාලේ. ඒ නිසා අපි ආනාපානෙ හිත පවතිනවා කියලා කියන්නේ සංඛාර ජයග්‍රහණය. මේ ජයග්‍රහණය නොදැනීම නිසා තමයි ආනාපානෙ හරිය හිත නිින්දට වැටෙනවා. ඒකා වෙනවා. ඒකාකාරී ගතිපත් වෙනවා. මට පිටිපිටේ දේවල් දැනුම දාම ලැබෙන්නේ නැහැ නේද? අනිත් අතට වගේ වෙන දේවල් කියලා දීමේ ශක්තිය මට නැහැ නේද? මේ කිරීමේ ශක්තිය නැහැ නේද කියලා අර ඇති වුණා වූ බින්දු භාවය ඒ ආකාරයෙන් තේරුම් ගන්න නැතුව තාම නොලැබුණා වූ යමක් ගැන. මොහොත හිතෙන්නේ. ඒ මොහොත හිතෙන්නේ ඉඳින්නේ අර හොඳ කෙලෙස් නැති හොඳ පරිසරය. නමුත් ඒ පරිසරය කියලා. මේ නම් එකනේ හොඳට ව්‍යාපාර කරලා ආනාපාන හිතෙන් කියලා. ඒකත් ඒක ආවිය කරන්න ගන්නෑ මොකද අර මොහොම හිතෙවිල අඳුරන්නේ. ඒ නිසා මේ පළවෙනි කාරණා තුනයි අපි අද ඉස්සත් කරගත්තේ. නමුත් අපි නැවතත් පදක් කරන මේකේ චිත්තාන පස්සනා කොටේ කාරණා අටක් තියෙනවා. මේ කාරණා අතර පිළිබඳව රාග, දෝෂ, මෝහ කියනවා. මේ කාරණා තුන පිළිබඳව අපි සතිපට්ඨානේ අහන්නේ ඉස්සලා දාන්නවා. සතිපට්ඨාන භාවනා කරන්න ඉතල දාන්න දැන් තේරෙනවා මේ කියාපු රාග දෝෂ මොහොතදී බොහෝම අත්‍යන්ත ඉතාම ජීවිතේ සම්බන්ධ මේ රාගයේ දේශේ මොහේ සියුම් පැති කියන. තමන් කරන භාවනාවට සම්බන්ධයි. තමන් වශයෙන් සීලකම සම්බන්ධයි. ඒක තවත් බාහිර සම්බන්ධ කරන්නේ අතීතනාගත වශයෙන් බෙදන්න පුළුවන්. ඔහොත් ඉතාමත් වැදගත් වෙන්නේ රාගයේ එන වෙලාවදී රාගය දැනගන්න. ඒ වාගේම වැදගත් වෙනවා රාගය නැති රාගය රාගය නැහැ දැනගන්න. ද්වේෂය ඉන වෙලාවේදී ද්වේෂය දැනගන්න ඕනේ. ඒ වාදම වැඩගත් වෙනවා ද්වේෂය නැති වෙලාවේදී ද්වේෂය නැති බව දැනගන්න. ඒ වාදෙන් තමයි රාග ද්වේෂ නැති වෙලාවේදී මෝහයමයි ඉස්සරහට වැඩ කරන්නේ. උදේ පාවෙන හිතිවිලි. උදේ පාවෙන වේදනා. උදේ පාවෙන වෙන වෙන දේවල්. ශබ්ද. ඒවදිගේ හිත යනවට වඩා අනි මම අද ඉන්න කොච්චර කිසි තැනක විතර. ඒ වෙලාවේ හිත මෝහ හිතිවිලි නැති කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට විපාක දේවල් අවශ්‍ය කරන්නේ. එන්නේ සද්ධාවන්ත යෝගාවචරයෝ මේ මට්ටමේදී තමන්ගේ තමන් කරගෙන යන වැඩ පිළිවෙලේ සොම ධර්ම සම්පූර්ණ කිරීමක් වශයෙන් හෝ යෝග ජීවිතය සම්පූර්ණ කිරීමක් වශයෙන් ලොකු සත්‍යාකාරයි. ඒ ධාලිකාර තුන්ති ධාරියෙකුට සත්‍ය අධ්‍යයක් හම්බුණත් ඉතාම ලොකු වස්තුවක් විදිහට වස්තුන වගේ සද්ධාචාරිත මෙහෙම ලැබේ. නමුත් ඒ සද්ධාව අඩු වුණොත් අපිට අපි දැනම කුංචි කළ බව ගන්නවා. දැන් මේ අපි රාගය, ද්වේෂය, මෝහය කියන මේ හිතිවිලි තුන සම්බන්ධව නැත්නම් තුන සම්බන්ධව විපස්සනා පැත්තට කතා කරමු. නමුත් අපේ ජාමනී සංහිත පළසන කොටේ බුද්ධහාගමේ ලංකාවට වෙච්ච සමාජීය බුද්ධහාගමේ ප්‍රධාන වශයෙන් කියලා තුන මේ වගේ ගැඹුරු විපස්සනාට යන්න ඉස්සෙල්ලා චතුරාර්යක භාවනා කරලා තියෙනවා. බුද්ධාන සුති මෙත්තාට මරණං අතිබස්සති කියන බුද්ධාන සුති කරනවා අපි ඒ කලකොල භාවිතේ නැති කරන්න මොහේට ප්‍රතික්ෂේප වශයෙන් සිතාංශي වඩ. ඒදි මතක ඇති නැති කරන්න බය නැති කරන්න වඩනවා. ඊගාට මෛත්‍රිය අපිට කියලා දීලා තිබුණේ දෙක නැති කරන්නයි. රාගය නැති කරන්න නම් අතුරු භාවනාව. මරණානුස්සතිය ඒකට කල් දමන ගැතිය නැති ඒක නිසා ඒ වගේ සමතිරු පැහැදිලි උත්තරයක් තියෙනවා. මේ දෙකේ අනිත් රාගය එනකොට රාගයේ බව දැනගන්නා එක බොහෝම අපිට කියන්න පුළුවන් දැන් කල්පිතකට ඇවිදින වගේ තමයි රැඩිකල් කියන්නේ. එල්ලක. මුලට මුල දීලා කරන කරුණ. ඒක වෙන සම්ප්‍රදායන උත්තරේ තමයි ඒ රාගය ඇති වෙනවනම් ඒ වෙනකොට කල්ලාතු වඩන ලද්දා වූ ඒ වෙලාවෙදි පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක තියෙනා වූ මේ අසුභ භාවනාව ඉදිරිපත් කර ගන්න ඕනේ. මෙදිදී දෙන්න හොඳම වාද කරන්න පුළුවන්. ආධුනිකයෙකුට කියලා දෙන්නේ අසුබ වැඩිමයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් එහෙම නෑ ඔච්චර දෝ ඉන්නවා අපි අතර ඉතාමත්ම දක්ෂ සිටි කාරණා ඉගෙන ගන්න නැත්නම් ඒ නිසා කෙලිම රාගය රාගය වශයෙන් දැන ගැනීමම ඔබට විස්පක් වෙනවා කියන්නේ. ඒකේ විවිධ කාරක බලත හේතු වෙන කාරණා තියෙනවා. නමුත් අද මේ ඉදිරිපත් වෙලා ඉන්න මේ මන අහන පිළිදී කාටත් මේ ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන් තරමේ ශක්තියක් තියෙනවායි කියලා විශ්වාසයක් මගේ තියෙනවා. පොඩිතර විපස්සනා ධර්ම දේශනාවට අනුකම් දෙනවා. ඒ වගේම අතුවහනා පිළිබඳ යම් පරිච්ඡයක් තියෙන. ඒක නිසා අපිට මේ එකක උපක්‍රම ඒකේ රාගයේ අත්තාව තීව්‍ර භාවය අනුව ක්‍රියාත්මක හැම තැනදීම ඒකාකාර උදව් කරන එක තමයි රාගයේ රාගයේ වශයෙන් දැනගන්නා වූ සතිපට්ඨාන. අසු භාවනාවේ එහෙම සර්ව සම්පූර්ණ උත්තර දෙන්නේ. අසු භාවනාවෙන් ඇති කරන ඇති කර දෙන රාගය යටපත් කිරීම නැවත නැවතත් නැවත නැවතත් රාගයේ ඇතිවෙන්න ඉඩ කියලා කරනවා. සාවකාලිකව. නමුත් මේ සත්‍ය පිටීම පුරුදු වෙනවා නම් ඉස්සෙල්ල ඉස්සෙල්ල යෝගාවචරය කුංචි කුංචි රාග. ඊට 10ක 15ක වගේ බලවත්කමින් ඉන්න රාග මේ වගේ රාගෙ මෙනෙහි කිරීමෙන් යටපත් කරන්න පුළුවන්. ක්‍රමයෙන් ටික කාලයක් යනකොට 30ක් 40ක් විතර වෙන විදිහේ රාග එනකොට ජය ගන්න පුළුවන් නැත්නම් මූල දී ගන්න පුළුවන් තත්ත්වයකට යනවා. නමුත් යෝගාවචර දැනගන්නවා රාගයේ හොඳ හරිය තාම තියෙනවා. එන්න එන්න එන්න එන්න එන්න සතිය ඝන බහල් තත්ත්වෙටපත් වෙන්න පත් වෙන්න පත් වෙන්න මේක වැඩි රාගයක් ආවත් මම මූල දෙනවා කියලා යෝගාවචර ශක්තිය ඇති කරගෙන මේ අනුව සති සමාධි දියුණු කරලා දෙනවා විපස්සනා කරනවා. අරහතු භාවනා ක්‍රමෝනේ හදිස්සියේ මේ අර ගින්න හමුදාවට ගෙන්නලා වහාම ගින්නක් කරලා දානවා වගේ ඒකට විස්තර කරන්න පුළුවන් ගැටේ තියෙනවා. නමුත් නැවතත් ඕනම වෙලාවක ආයෙත් ඒ තුන වටම ගහගෙන ඉන්න පුළුවන්. ඒ නිසා අර ලොකුදින රජුගේ දවසක් දකුණ ඉතාමත් මනරක් හොඳ පෙනුමක් තියෙන තරුණ පහේ හොඳ තරුණ වයසේ සාමණේර ස්වාමීන් වහන්සේලා. දැකලා මේ රජුන්ට හිතෙනවා මේ වයසේදී මගේ හිත කොච්චරනම් භාගයෙන් පෙත්ලාද තිබුණේ. උන්වහන්සේගේ භ්‍රමචර්ය ජීවිතයක් රකින්න මේ දක්කල් අතර තමයි ජීවත් වෙන්නේ. උන්වහන්සේලාට ඕනේ ඕනේ જાති රසනසෝල ආහාරත් නැහැ. අනේ කොහොමද ඉන්න මඩක් කොහොමද උන්වහන්සේලා මෙහෙම ඉන්නේ කියලා ඒ දවසක් ඔක්කොම අනිත් ලොකු ලොකු ස්වාමීන් වහන්සේලා මගාරවල අද්දුරු ගිල මේ පොඩි හාමුදුරුවෝ හම්බෙලා ආවා. සානත වාදීන හොඳතෝම දෙකට හරි වයසේ ඒ හොඳතෝම ආදී දනවල වයසේ ඒක ඔබ වහන්සේලා කොහොමද මේ විතරේ සතුටේ ජීවත් වෙන්නේ? දැන් මට මම රාගයේ හොඳටම බුද්ධ විඳපු කෙනෙක්. මගේ අන්තපුරේ මෙච්චරක් ඉන්නවා මේ අන්තපුර කාන්තාව. නමුත් මට තාමමයි. කොහේ හරි රටක ලස්සන හුඳියක් ඉන්නවා කියලා දැක්කොත් මට ගන්නම ඉන්නේ. ඒකමත් බලන්න මම ඔබ වහන්සේ ළඟට එනවා අහන්න ඔබ වහන්සේ කොහොමද මේ සතුටේ ඉන්නේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට මේ වෙනම මන්ත්‍රයක්. වෙනම නොදුක්ක ධනයක් උසවචනාසි කියලා දීලා තියෙනවා කියලා අර පොඩි හාමුදුර කොඩු කරලා හරි පොඩි හාමුදුර කියනවා අනේ එහෙම එකක් නෑ මහරජ අපි මේ මේ සම වයස් අපේ වගේ කෙනෙක් දැක්කොත් අනේ මගේ නංගි දැක්කාද අපිව හිතා ගන්න. එනිසා කාන්තාවක් දැක්කොත් මගේ අම්මා කියලා මම හිතා ගන්න. ඒක නිසා අපි එන්නේ පෞලේ හැඟීම ඇති කර ගන්නවා මිසක් අපිට ඒ රාග හැඟීමක් අපිට මතු කරවල දෙන්න ඉස්සෙල්ලා නැහැ. ඒකවල රාගාර රාජ්‍යක කටකොණේ හිනාල කියන හරි හරි ඔබ වහන්සේ දන්නේ නැහැ මේ රාගය. රාගය දන්නව නම් තමන්ගේම මාතේ වුණත් රාගය උපදිනකොට යාඳුන්නේ තමන්ගේම සංකේතේ වුණත් රාජ්‍ය උපදින තමන්ගේම දරුවෝ දූෂණය කරනවක් කියන්නේ. ඒක ඔබ වහන්සේ තාම මේ රාජ්‍ය දෙන මාතෘකාවට කරුණයි. තමන්නේ ඔබ වහන්සේ කරන වැඩේ හොඳයි මම එන්නම් කියනකොට ආලාව දෙකන පොඩ්ඩක් ඉඳ මහරජා එහෙම නෙවෙයි අපිට තව මේකට උත්තරයක් තියෙනවා. අපි මේ විදිහට මවය, නංගිය, දුවය කියලා මේ පහළ නෑයේගේ සංඥාව අරගෙන අපිට රාගය අත උතරිය නැත්නම් සරුවචනාංශ අපිට කියලා තියෙනවා පිළිකුල පටන් ගන්න. මේවා මේ ශරීරයේ තියෙන්නේ මේ කෙස් ලොම් නියද සම්මත වෙන ආරයට ඉතින් නිසා මේ දෙකක් විතරේ රාගය උපදවන්න දෙයක් නැතිවට බහැලා යනවා. ඒ වගේම ආයත් අතකොණ විනායලා තියෙනවා ස්වාමීන් වහන්සේ කාන්තාවක් වෙනම් කෙස් ලොම් නියද තරව ඉඳ සිත්ෙල තොටු තෙන් ඔක්කොම රාගය උපදවනවා. ඒක ඔබවහන්සේ තාම මේ මාතෘකාවට තරුණ නිසා මේ උත්තර දෙනවා. නමුත් මම නම් ඔබ කාලා තියෙන නිසා මට ඔබවහන්සේ උත්තර පිළිගන්න දෙන්නේ හොඳයි. ඔබවහන්සේ සාර්ථක නිසා ඔබවහන්සේට හොඳයි මම යන්නම් කියලා අදිනු දෙවෙනි වතාවටත් අර දීප උත්තරේ ප්‍රතික්ෂේප කරා. ඔබේ හම්බ වෙනවා. ජයන අසද්වාරජිතේ මහරජුනි අපිට ධම්මාකාරයකට දෙයින් බැරුණොත් සෝහලක තියෙන මලකුණක් දීපක් කරනවා. සෝහලක තියෙන මලකුණක් මේ දිලලා කුණු වෙලා පූජාව වැඩිගෙන මලකුණක් දීපත් කළා අපි රාජයාට. ඒකත් රජුගේ කියනවා පොඩි ආන්දරෙන් දන්නේ නැහැ. රාජය ඇතුල්ච්චාම ඇට කැබලිත් එක්කත් රමණය කරනවා. මේ කාන්තාවගෙන ඒ ඇට කැබල්ල වුණත් රාගේ දානවා. ඉතින් රාජ්‍ය ආර පොඩි ආන්දරෙන් උත්තර තුනක් ප්‍රතික්ෂේප කරනවා. ඒත් රජුර අමතක කරලා යන්න හදනකොට පොඩි ආන්දරෙන් මතක් කරනවා මහරජය. අපිට යම් වෙලාවක ඒ වාගේ රාගය ඇති වෙන්න පුළුවන් පරිසරයක් රාග අරමුණක් මත වෙනවනේ අපි වහාම සතිමත් වෙනවා. මට දැන් රාග අරමුණක් ඉදිරියටත් වුණා. මට දැන් හිතට රාගයෙන් ආවා, මොහොත වුණා. දැන් මේ රාගය ආවා කියනකොට අපි අරපත් කරන්නේ. සතිය ඒක ටිකක් හෙල්ලෙනවා. හෙල්ලුම් කාලේ කියන ඔබාන්තුරු මේ උත්තරේ නම් බොහොම තලතුණක්. රාගය එනකොටම මේ රාගය කියලා දැනගත්තා නම් මම ඉන්නේ මෙහෙම පරිසරයක මම දැන් මෙතන ඉන්නේ කියලා දැනගත්තා නම් ඔබ අහසේ තියෙන විදිහට රාගයගේ පුදුමාකාර විදිහේ බල බෙදීමක් සිද්ධ වෙනවා මම අදිත්‍යවත් ආරණ්‍ය සඳහා යොත් අන්තපුරේට මට රජකම ඉතුරු කරගෙන ඉන්න හම්බුනේ. මේ රජපුර රජේ අන්තපුරේ ඉන්න රාජකන්‍යාවන්ගේ රාජ මේ ඉස්ත්‍රියවන්ගේ මායම් වලට අහු වෙලා මම ලාම කරලා. නමුත් මා පොඩි හාමුදුරනේ මම දන්නවනම් මම දැන් යන්න හදන්නේ අන්තපුරේට කියලා මම රාජකීය සේනාවත් එක්ක ගිහලා රජතුම රැකගෙන උදාාර නීලාවෙන් ආපහු එනවා. මොකද මම දැන් යන්නේ රාජයේ තියෙන තැන කියලා කල්ලාතෝ දැනගත්තොත් මගේ හිත මත රජකම රැකගෙන ඉන්නවා. ඒ නිසා ඔබ වහන්සේ මේ දීපු අන්තිම උත්තරේ නම් මට වැඩි දැනුවත්. එතෙන් තමයි අපිට තේරෙන්නේ ඒ රාජයේ පිළිබඳ දීලා තියෙන උපක්‍රම වලදී අන්තිම මුලත් මැදත් ඔක්කොම අහුවෙන දේ තමයි සතිය. හැබැයි ඒක ඒකම ලැබෙන්නේ නැහැ. නමුත් මේ වගේ පිටකට නම් මම හිතනවා ඒ සඳහා වේලාව ගන්න පවතින. ඒකෝද ඒකෙන් ප්‍රතික්ෂේප කරන්නේ අසුභ භාවනාව. ප්‍රතික්ෂේප කරන්නේ සප්පායතනක ජීවත් වීම. ඒ ඔක්කොම කියන්නේ මේ අතරමැද දිගටම පවතින ආව සතිය කියන්නේ. නොතිබුණ අර කියන අර්ධ භාගයට පැහිච්ච උපක්‍රම පාවිච්චි කරුවොත් ওই වෙලාවට වැටෙන්නේ නැහැ. ඒකයි උකට අපි කියන සමත උපක්‍රම කියලා. මේ සත්‍ය පිළිබඳ ප්‍රශ්නදී අපි කියන්නේ ඒකට විපස්සනා උපකරණ කියන්නේ. ඒ වාදෙම තමයි ද්වේෂයට ද්වේෂය ආවට පස්සේ දැන් ද්වේෂයට යටපත් වුණාට පස්සේ අපිට බන කරන්නවක්වත් අපි මේක අන්දක්වත් මොනවත් කරන්න බෑ. ඒක හරි කල්ලාතු බන අහලා තියෙනවා. කල්ලාතු දැනගෙන තියෙනවා මේක ඒ කාන්තේම මේ සර්වභෞමයි. ඕනම තැනකදී ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමයක් බව විචාරණය කළා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා ඒ ද්වේෂයේ මට්ටමට එනකොට ද්වේෂය යම් විපාද මට්ටමට එනකොට සාහන කද මට්ටමට එනකොට දැන් මේ ද්වේෂය කියන්නේ කියලා දැනගන්න දේ වටනවා. භාවනාවේදී නම් ප්‍රධාන වශයෙන් වැඩගත්තේ මේ පිළිසෙත් මට පුද්ගලිකව කියන්න පුළුවන් කෙලෙස් නැති හිතක් දැන් ආවා කියලා මෝහය පහ කරලා මේක මොහිතන් ඉතින් කල්පනා කරන්න පුළුවන් නම් අද ලංකාවේ ඉන්න ඉතාමත්ම සතුටෙන් දෙන්න පුළුවන් පිළිසෙත් මට මතෙන් කියන්නේ. නමුත් මේ පිළිසෙත් තුන බොහොම චිත්ත පීඩා ඇති කර ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව මොකද්ද? අරමුණේ නේද තිබුණත්, රාගය නැති වුණත්, ද්වේෂය නැති වුණත් ඒක පිළිබඳ දීත මොහිමේ සමෝහව කල්පනා කරන. මොකද්ද මම මෙච්චර කල් කරලා ලැබුවේ? මොනවාද වට හම් වෙලා තියෙන්නේ? ඔය කියන විදිහට අභිඥා මොකුත් නැහැ. ලෝකේ අනික් අයට පේන විදිහ රහතන් වහන්සේ වගේ හැදෙවීමක් මගේ ළඟ ඇත්තෙත් නැහැ. මට ඉදුගුවන් තේන්තියක්. මට ඉදුගුවන් තරහ එනවා. රාගය මත වෙන නැති මොකක්ද අපි කරලා තියෙන්නේ කියලා අර මොහොන හිතවිලිම තමයි වඩා. ඒ නිසා මේ රාග හිතවිලියේ දෙවිලිත් එක්ක සතුන් වැඩ කරනට වැඩි අමාරුයි කියලා කියන්න පුළුවන්. මේ තමන් අදින්න තත්ත්වේ ඊට මොහොන ස්වરૂපේ තේරුම් ගන්න. මෙන්න මේ මොහොන හිතවිලි ඊට මොහොන හිතවිලි දෙක තේරුම් ගන්න නැති කෙනාට මේ සම්ජාතකමේ ප්‍රතිප්‍රාමෝද්‍ය කියන දෙක ලැබෙනවා. ප්‍රීති ප්‍රමෝද දෙක ලැබෙන්නේ අපි මේ කරන වැඩේ ඇයෙන ප්‍රදේශයක අපි ඉන්නේ රාගේ නැති, දේශේ නැති. අනිත් රාගේ රාගේ රාගේ වශයෙන් දන්නවා, දේශේ දේශේ වශයෙන් දන්නවා මේකටයි කියන්නේ ප්‍රීති ප්‍රමෝදය කියන්නේ. මේ දෙයෙන් කළ තේරුම් අරගන්න බැරි නම් අපි ඒකට කියනවා සමෝහිත කියලා. ඒ නිසා රාගෙන් දිනුවත් මෙනෙහි කරලා හෝ අසුබෙන් ද්වේෂෙන් දිනුවත් මෙනෙහි කරලා හෝ මෛත්‍රී ඒක සමාදන් වෙන්න දන්න නිසා. ඒ වෙලාවේදී විිත මොහොන හිතින් ගත කරනවා නම් තමන් වශයෙන්ම අනුමතයෙන් ගැටෙලා තියෙනවා. ඒක නිසා මේකදී සර්වචන් වහන්සේ හෝ එනතන් අපාය පොතේ හෝ දිව්‍යනාන්තයේ දිවි ලෝකේ පොතක හෝ අපිට ලකුණු දෙලා අපිට සාපිත දෙන නම් කරන දවස් නැහැ. ඒක රාගය ඇති වෙන වෙලාව විතරක් හිතේ පවත්ලා සති පවත්ලා ඇති වැඩ කරනවා. දේශය ඇති වෙලාවට ඒක වැඩකුත් නැහැ. අදෝස අමෝහ ආ මේ දීතරාගේ සෑම අවස්ථාවකදී පවතින පිටිවිආසිතයි. එතකොට ඒ කියන්නේ ඇත්තටම මේ යෝගාචර චිත්තානුපස්සනාව. මේ යෝගාචර දවසේ හැරපු තැන ඉඳලා ආයෙ නිදාගන්න තැන දක්වා කිසිම වෙලාවක් ඇත්තේ නැහැ මේ චිත්තානුපස්සනාවෙන් ගැලවිලා ඉන්න වෙලාවක්. කායනුපස්සනාව පතිකති දිනවා. වේදනානුපස්සනාව පතිකති දිනවා. චිත්තානුපස්සනාවට යට වෙන හැම වෙලාවකම ඔහු දැනගන්නවා මගේ හිතේ තියෙන කෝ පරාග විතරයි. සදෝත විතරයි. ඊට මොහොත සමෝහ විත මොහ. මේ හයට වැඩේ. මේ විත මොහ නැත්නම් සමෝහ කියන මේ මොහය සම්බන්ධ ඇතිකති භාවයේ පස්සේ බෙදලා පෙන්නනවා තවත් විතර්ක හයකට. එතකොට මේ රාග හිතිලි, දේස හිතිලි, මොහ හිතිලි කියනවා ප්‍රධාන මූල අකුසල මූල තුනට තුනක්. මොහ හිතිලි තවත් කරලා පෙන්නනවා හයකට ඔක්කොම එතකොට නවයක් වෙනවා නව මහ විතක්ක කියලා තුන නිදි කියලා කරනවා. හරිම ලස්සනයි මේ විතමෝ ඉතිවිලේ වංගාත්ම සමාජයේදී උගාත් හොඳයි කියන හිතේ. මේ විතමෝ ඉතිවිලේ වලට සමෝ ඉතිවිලේ වලට වැටෙනවා මම අර කියපු විදිහට 6කට කඩලා පෙන්නකොට අරහනුද්දායතා පරිසංයුක්ත විතක්. ඥාති විතක්. ජනපද විතක්. අමර විතක්. අනවඤ්ඤතා පරිසංයුක්ත විතක් ඊගාවට ලාභ සත්කාර සම්මාන සිද්ධා. අර විවේකයේ ඉන්නකොට ඥාතියින් ගැන මම කල්පනා කරනකොට බොහෝම හොඳයි. ඊළඟ රාගේ නැති, ද්වේෂේ නැති, අරමුණේ හිත පවත් ගන්න පුළුවන් වෙලාවදී මේක නින්දේ හිත ඔහේ ඥාතියින් කෙරේ පැතිරෙනවා. එතකොට හිතනවා මේක බොහෝම ඥානවත් වෙලිතුන්න. මේ ධාති අනුග්‍රහයක් මේ කරන්නේ කියලා. නමුත් දන්නේ නැහැ මේ තාම අමාදීන් රාගයේ දේශය දුරු කරලා ඇති කරගත්තා වූ අරමුණේ හොඳතෝම අත්‍යන්ත ලකුණු බැඳිච්ච අවස්ථාවක්. ඊටකදී ලාමක වූ අර දේන වලිගේ මොහොතකින් හදනවා වගේ නෑ බෑ කියන මේ නෑ දායන් පිළිබඳව කල්පනා කරලා නෑ දාය සන්තෝෂ කරන්න හදනවා කියලා කියන එක මෝහයක් බව දන්නේ. මහා විතක්යක් බව දන්නේ. මේ අපේ අනිත් පැත්තට කිව්ව සීල දේරුම් කළ දෙන්න බෑ බුදුහාමුදුරුවෝ ඥාතින් අනුග්‍රහ කරානේ. ඇයි මම මේ ඥාතින්ගේ වැඩ බලගුවා මොකද වෙන්නේ කියලා? ඒ ඥාතින් තව කියන කල්පනා කර කර ගත කරන එක හිතනවා බොහෝම දීතමෝලී කියලා. ඒ වගේ තියෙනවා ජනපද විකාශ කියලා જાතියක්. අපි දැන් මෙහෙම හිතියට ලෝකයේ උණුසුම වැඩි වෙගෙන යනවා. ඒ උණුසුම වැඩි වෙන එකට අපි පරිසර විනාශය පිළිබඳව මොනවාක්වත් කරන්නේ නැතුව මෙහෙම ඉඳපම හරියනවලු. ඒ උත්තර ද්‍රවයේ හිම දිය වෙනවා. එහෙම දිය වෙනකොට සාගරයේ වතුර වැඩි වෙනවා. ඒක සමහර රූපත් යට යන්නේ. අපි මෙහෙම කරපණ ඉඳලා හරියනවානේ. කොයි කොයි වෙලාවකට මේ වින්දර ඇති වෙයිද? කොයි කොයි වෙලාවකට ජල ගැලින් ඇති වෙයිද? ඉයසන ඇති වෙයිද? අපි මොනවත්වත් දන්නේ නැහැ. පත්‍රේ බලන්නෙත් නැහැ, රේඩියෝ එකක් නැහැ, මොනවත්වත් නැහැ. ඒක නිසා කියලා විශාල වශයෙන් ජනපද විතරක පහයි. ඉති යෝගාවචර හිතනවා මම හොඳට මේ සමාධි සාධි දන්න, ඉතිහාසය දන්න, භූගෝලය දන්න කෙනෙක් වෙන්න නම් ඔක්කොම දැනගෙන තියෙන්න බෑ. මේ වෙලාව හුස්ම තියෙනවාද හිත නැද්ද කියන එක දන්නේ නැහැ. ආනාපානයෙන් තනදෙහිට තියෙන හුස්ම ඇතුල් වෙනවද පිට වෙනවද කොටන්නේ. ජනපද විතරක දිගේ බොහෝ වශයෙන් පැටලෙනකොට හිතනවා මම දැන් මහා දාසෙකේ. බොහෝ වත්ම දේවල් මට හිතට එන්නේ ඉතිගේ කකා කකා කකා කතා යනවා. එහෙම නැත්නම් හිතන අමර විතක්ක. මම ගිය බාරන ලෙඩ උනේ අහවල් දෙය කරලා. ඊට පස්සේ නම් මම ලෙඩ වෙනවා. මොකද දීර්ඝායස වෙනවා. නම් මේ මේ විදිහට මේ සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම පාවිච්චි කරන්න ඕනේ කියලා අමරණීය වෙන්න විතරක් පාන. අහවල අහවල මෙහෙම උනේ අපේ අම්මලා අප්පට උනේ මේකයි. මම නම් එහෙම කරන්නේ නැහැ කියලා ඔන්න අමර විතක්ක දිගේ දිගට කතා කරනවා. ඊගාවට අනවඤ්‍යතා පද්ධතියට විතරක්. මට අහවල මෙහෙම බැන්නා. මට සංගයයි දෙවිට මෙහෙම මෙහෙම දොස් නැගුවා. මම මේක බදින බැනුම් අහන්නෙම නැහැ, අහන්නෙම නැහැ, අහන්නෙම නැහැ, අහන්නෙම නැහැ. කවදාකවත් අහන්න දෙන්න වැඩ කරනවා කියලා 100ක් හොඳ විදිහට කතා කරනවා. අනවඤ්‍යතාව. එහෙම නැත්නම් හිතන ලාභ සක්කාර දිලෝක. දැන් මට හිතවිලි පිළිබඳ හොඳ කල්පනාවක් තියෙනවා. රාගය එනකොටම තේරෙනවා. ද්වේෂය එනකොටම තේරෙනවා. මොහේ එනකොට තේරෙනවා. ඒ නිසා මට ඕන කෙනෙකුට ඉන්ස්ටා ගන්න පුළුවන්. මම දුන්නොත් ඕන කෙනෙක් වචන අහනවා. ඒ නිසා මට දැන් මම වගේ ඉන්න ඇත්තෝ සමාජයේ මෙහෙම නෙවෙයි. හොඳ තැනකට ගිහිල්ලා ඒ ඇත්තෝ මේ මේ විදිහට රාජ්‍ය ඇත්තෝ ඉහළ ඇත්තෝ හරකන නිසා ලාභ සත්කාර ඇති කරන්න මම මෙන්න මේ වගේ ව්‍යාපාරයක් කරනවා. ඊළඟ ලාභ සංයුක්ත පරිගණකයක් සාර්ථක කරනවා. මේ විදිහට විතරක හයක් අර මේ සාමාන්‍ය කටයුතු කරන්නේ නැහැ. මොහේ අර්ථයයි මේ විතක් හය ආවට පස්සේ යෝගාවචරයට පැය විතර මදි. භාවනා හරියාගෙන එනකන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හොඳට වැඩ කරනවා. අරමුණ දෙවිගෙන යනවා. තමයි අරමුණේ විස්තර දෙන්නේ නැහැ. දැන් ඕන පටන් අර ගන්නවා මේ විතක්. මේ විතක් ආවට පස්සේ හිතන්නේ දාර්ශනිකයෙක් කියලා. මට කවදාකවත් නැති විදිහට ඕනම ප්‍රශ්න ඇතිදී මේ පුරු හතක් අටක් ඉස්සරහට දාන්න පුළුවන්. තව කෙනෙකුට කරගන්න බෑ මට ඉස්සරහ කරගන්න බෑ තරම් පුළුවන් කියලා මේක දිගේම දිගේ කකා කකා කකා කකා මෙතන ගියාට පස්සේ ඒ බුද්ධලයා පමගාලේ පැටලෙනවා ඒ මොකද මේ සෑම විකක්යෙන්ම පළවෙනිම කරන්නේ අරමුණේ හිත ගලවන එක හැබැයි හිතවිල්ලෙන් දෙන ආහාර මම අයිනේ වැඩේ මමත් මිනිහෙක් මමත් පුළුවන් කාර්යයක් කියන එක හොඳට වැඩන ඉතින් මේක දිගේ යනකොට අර විතර්ක වැඩෙනවා මිසක් ආ යෝගාවචරය ඇති කරගත්ත ආ වූ අර නිවර්ණයන්ගෙන් උත්තර තත්ත්වේ ආරක්ෂා කිරීමේ ගෞරවයක් යෝගාවචරය ඒක නිසා මේ චිත්තානුපස්සනා භාවනාවේ යනකොට හොඳකුත් තියෙනවා කායනුපස්සනාවෙන් ලැබපු ආදත්ත තියෙනවා වේදනානුපස්සනාවෙන් ලැබෙන ආදත්ත තියෙනවා නමුත් ඒක රැක ගන්න දන්නේ නැත්නම් මේ යෝගාවචරය ආලාභ සත්කාර මඩ බොහෝරියේ හෝ එරේ එනතන් ඥාතීන්ට හෝ අහු වෙනවා ජනපද වලින් එන ආරාධනාවලට හෝ අහු වෙනවා හැබැයි මේ ආරාධනා කරන කට්ටිය මේක දන්නේ නැහැ මේ විකාර කොට අහු වෙන කට්ටිය දන්නේ නැහැ මායාව කියන්නේ මෙච්චරම බලවත්දයක් දැන් නිවර්ණයටපත් කරගෙන අරමුණක් ඉදිරිපත් කරගන්න තරම් ශක්තියක් තියෝගාතර හිතක් ඉදිරිපත් කරන්නේ හරියට අවුරුදු දවසකට ගේන පෙනුමක් වාගේ රුධිර දෙනවා හරිය ගෙනලා බාර දෙනවා සතුක් උඩ තියෙන අපිත් අර ගැවුම් වරන් නැතුව ඒක එහෙම බාර ගත්තොත් නේද කතාලෙන් ආපු බෝම්බයක් දෙකට දාන්න. එනිසා සර්වඥාන්සේ පැහැදිලිව පෙන්නලා දෙනවා මේක මතක් කරගන්න ඕන කොටින්ම වහනා නොකරන අයට කතා කරලා කියලාක් නෑ. අසාර්ථක යෝගාවට දීර්ඝයක් ගන්න කතා කරලා වැඩක් නෑ. මේක සාර්ථක යෝගාවට දීර්ඝයක් ගත කරන්නේ කාමපසනාවෙන් ජයගත්ත වේදනානුපසනාවෙන් ජයගත්ත කෙනාට මායාවගෙන අදින ඊගාව ගුණය තමයි.